අවසරයි මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ මේ ප්‍රශ්න විචාරතක වැඩපිළිවෙලේ දිගට පැවැත්ම සම්බන්ධවයි. ඉතින් අපි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු. ඉදි ලැබෙන පරිදි සභාවෙන් ප්‍රශ්න මතුවෙන පරිදි වෙනිකුත් ප්‍රශ්න වලට ආරාධනාපූර්වක වෙලා අපි උපාසක මහත්තයා ඉල්ලා සිටිමු. ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට. අතිපූජනීය ස්වාමින් වහන්සේ අවසරයි ගරුතර ස්වාමින් වහන්ස සක්මන් භාවනාවේදී පෙර දිනයට වඩා කරුණු නිරීක්ෂණය කිරීමට හැකිවිය. පාදය පොළවේ තබන අවස්ථාවේදී වම හෝ දකුණ ලෙස නම් කරමින් පළමුව පාදයේ මුල මැද සහ විලුඹ පොළවේ ස්පර්ශ වන අයුරු නිරීක්ෂණය කළෙමි. වැලි පොළවේ සියුම් ගොරෝසු බවද පොළවේ තද ගතිය මෙන්ම සියුම් බෑවුම් ඇති බවද වටහා ගැනීමට සතිමත් විය. වරින් වර සිත විසිරීමක් සිදු වුනි. අවසානයේදී වැලිමලුවේ හතරෙන් තුනක ප්‍රමාණයක් යනතුරුම සිතට අන් සිටිවිලි ඇති නොවිය. රිඩවුන්ගෙන් නොඑක් ආකාර ආක්‍රමණ නිසා වරින් වර සිත සක්මන් අරමුණින් ඉවත්ව ගියද බුමු තුරුණු මත සක්මන් කිරීමේදී වලලු කර සිට දනහිස දක්වා ඇති කොටසේ නැමීම හා එසවීම හොඳින් අවබෝධ වන්නට විය. වර එක එය පෙර සිතූ පරිදි සම්මස් පිරි කෙණ්ඩ පෙදෙසක් නොව ඉදිරියේ ඇති ඇට සැකිල්ලේ කොටසක් ලෙස හැඟී ගියේය. වරින් වර සිතිවිලි පැන නැගීම මේ හැම විටම සිදු වූ බව දැනගතිමි. පරයන්ක භාවනාවේදී ඔබ වහන්සේගේ පෙර දින දේශනාවට අනුව වඩත් වඩාත් සුභ වාදී ලෙස සිතමින් පරයන්ක භාවනාවට යොමු වූ අතර එහිදී උදරයේ පිම්බීම හැකිලීමට අවධානය යොමු කළෙමි. කෙමෙන් නාස්පුඩු කෙලවර ගොරෝසු ලෙස වැදෙන සුලං රැල්ලක් ස්පර්ශ විය. එය ආශ්වාස හා ප්‍රශ්වාසය ලෙස හඳුනා ගතිමි. වඩාත් අවධානය යොමු කළ කල්හි දකුණු නාස් පුඩුවෙන් හුස්ම පිටවීම හා ඇතුළු වීම සිදුවන බව හඳුනා ගතිමි. දෙවනුව නාස්පුඩු දෙකෙන්ම එකවර හුස්ම පිටවීම සිදුවිය. ඒ පිළිමත තර්කයක් සිතට ඇතිවීමත් සමගම සිතේ සතිමත් බව ගිලිහි ගියේය. ඔබ වහන්සේගේ දේශනය මෙහිදීද මතක් කරමින් සියල්ල අනියත බැවින් මේ හුස්ම දැනීමද හැම විටම නොවන බව පසක් කළෙමි. මේ මාර්ගයට මඟ පාදා දුන් ඔබ වහන්සේ පතනා බෝධියකින් නිවන් සුව ලැබේවා. මේකේ මේ වார்த்தාවේ මුල් කොටසේ තියෙන මේ සක්මණ පිළිබඳව කවුරු නමුත් අවධියක් ඇති කරගත්තා නම් අනිවාර්යයෙන්ම හැම ඉන්ද්‍රිය හැම ඉරියව්වකම ලකු ප්‍රබෝධයක් එන්න පටන් ගන්නවා. ඒ නිසා සක්මණ පිළිවෙන්න කලින් ලිපියකටත් මම ස්තුතිවන්ත වෙනවා. තොරතුරුත් හොඳයි. ඉතින් බලන්න අපි ගැන අපි දන්න දන්නවනම් අපි කොච්චර ප්‍රබෝධයෙන්ද ඉන්නේ. අපි අනුන් ගැන දැනගණ්ඩයි, ඊයේ ගැන දැනගණ්ඩයි, හෙට ගැන දැනගණ්ඩයි. මෙච්චර කල් අපි ගත කරපු සංසාරේ ඉතුරු වුණේ මානසික ආතතිය විතරයි. මේ Taman ගැන හිතන ඒ පාර මට දැන් පෑදිලා තියෙනවා කියන කොටත් බුදුහාමුදුරණ තමයි ස්තුතිය යන්නේ. මොකද ඒ තරම් අපි නන්නත්තර ජීවිතයක් ගත කරන්නේ. අනුන් ගැනයි, අතන මෙතන ගැනයි, ඊයේ ගැනයි, හෙට ගැනයි කල්පනා කරනවා වෙනුවට යම් වෙලාවක මම දැන් මෙතන කියන තැනට හිත ආවනම් ඒක කවුරුත් ඇවිල්ලා කියලා දෙන්න ඕනේ මේක හරි පාර කියලා. ඒ කරන කෙනාටම තේරෙනවා. ඒ නිසා අපි අපි බාහිර හැම දෙයක්ම හොයන හොයන්න හොයන්න මේක නොසලකා හරිනවා. අනදර කරනවා. ඒ සාපේ තමයි සංසාරේ පුරාවට තිබිලා තියෙන්නේ. ඒ නිසා අනිත්‍යව අමතක කරන්න බෑ. කරන්න. ඒව වළක්වන්න බෑ. මොකද කරන ගමන් මේක ප්‍රධාන දේ මේකයි කල යුත්තේ කියලා හොයන්න ගත්තොත් මේ ලියලා තියෙන ආකල්පෙන් ආයෙත් දවසක් වඩනොත් වගේ 10 ගුණයක් තව තොරතුරු ලැබෙනවා. ඒ සියලුම තොරතුරු අත්‍යන්ත තොරතුරු අස්පනා පිට පේන තොරතුරු පුළුවන් තරම් වார்த்தාවට දාන්න දාන්න දාන්න අහගෙන ඉන්න කෙනාට සතුටක් ඇති වෙනවා ලියන කෙනාට සතුටක් ඇති වෙනවා කමටහන ලියන වාර්තාව ලියනකොට කමටහන සුද්ධ වෙලා ඉවරයි. ආය කවුරක්වත් මොකක්වත් කියන්න ඕනේ නමුත් මේක හෙලිදරව් වෙන්න එලි කරන්න ඕනේ. එලි කරන්න කරන්න තමයි මේ පාරේ හරි බව Tamanටත් අනුන්ටත් ඉස්සරහටත් වැටෙන්නේ. ඒ නිසා හොඳයි. නමුත් මේක කඩා ගන්න නැතුව මේ ගැම්ම දිගට පවත්තන්න ඒක බාහිරින් අපිට ලැබිච්ච අවස්ථාව හැමදාම ලැබෙන්නේ නැහැ. කලාතුරකින් මේකල සම් වෙන්නේ හම්බ වෙච්ච වෙලාවේ පුළුවන් තරම් ඒ අරමුණ සම්බන්ධ ලක්ෂණ නැත්නම් සටහන් ආකාර ලකුණු දැකීම පුරුද්දක් කරගන්න අන්තිමට ඒක ඉබේ අනායාසයෙන් සිදුවන තැනට එන බවට විශ්වාසයක් පළ කරන්න පුළුවන්. ගරුතර ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාවේ මූල කර්මස්ථානය තුල සිත පිහිටෙන විටදී ආශ්වාසය තිරස් තලයක ආකාර වායු ප්‍රවාහයක් ලෙසත් ප්‍රශ්වාසය සිලින්ඩරාකාර වායු ප්‍රවාහයක් ලෙසත් නාසිකාග්‍රයේ අසලදී දැනුනි. ආශ්වාසය දීර්ඝ ලෙසත් ප්‍රශ්වාසය කෙටි එමෙන්ම සිලින්ඩරාකාර ප්‍රවාහයක් ලෙස නාසිකාග්‍රය වෙතින් ඉවත්ව ස්වල්ප දුරකින් විහිදී යන බවත් නිරීක්ෂණය කළෙමි. ආශ්වාසයේදී වායු ධාරාවක චලනය වීමක් පමණක් දැනුණද ප්‍රශ්වාසයෙන් අනතුරුව වායු ධාරාවේ චලනය වීමට අමතරව එය නාසිකාග්‍රයෙන් ඉවත් වූ පසු උණුසුමක් දැනුනි. බාහිර අරමුණු සිතට පැමිණි පසු යම් වේලාවක් එම සිතුවිල්ල තුල හිඳීමෙන් අනතුරුව එය නිරීක්ෂණය වීම තුල ඇත්තේ මාගේ අනුදැනමකින් තොරව ඒ දෑ පැමිණ ඇති බව දැකීම තුල ඒවායෙහි ඇති අනාත්ම ස්වභාවය මෙනෙහි කළෙමි. බාහිරින් එන ශබ්ද ශ්‍රවණය වන විට ඒ දෑ බාහිර ශබ්ද සේ දකිමින් ඒ සියල්ල පසෙකින් තබමින් මූල කර්මස්ථානය තුලට නැවත පැමිණියෙමි. පාදයෙහි වේදනාවකින් තොරව භාවනා ඉරියව්ව තුල මිනිත්තු 30ක් පමණ සිටිය හැකි වූ අතර ඉන් අනතුරුව එම ඉරියව්ව තුලම ශරීරයේ මදක් චලනය කරමින් දෑස් විවර කිරීමෙන් තොරව වේදනාව කෙරෙහි යොමු වූ සිත නැවත මූල කර්මස්ථානයේ වෙත ගෙනෙමින් භාවනාවේ නිරත වීමි. ඔබ වහන්සේ සම්මා වීරියෙන් යුතුව ලෝක සත්වයාට අවබෝධයේ උදෙසා මඟ හෙලි කරවීමට කරනු ලබන මේ සියලු කුසලයන් නිවන පිණිසම පාරමිතා වේවා. දේරුවන් සරණයි. මේකෙත් ඇත්තටම උපදේශ බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් පොඩි ඉඟියක් එහෙම නැත්නම් විවිධාංගීකරණයක් පෙන්ලා දෙන්න පුළුවන්. තමන් අරමුණ හොඳට කීකරු කරගත්තට පස්සේ අර ඉස්සර ලිපියේ සඳහන් විදිහට අරමුණේ අලගිය මුලගිය අංග ප්‍රත්‍යංග ව්‍යංජන අනුව්‍යංජන බැලීම තමයි මං කළ යුතු ප්‍රථම දෙහි කියලා හිතාගෙන ඉන්නකොට ඒතියෙදි තිතවිලි එනවා. ඒතියෙදි ශබ්ද එනවා. ඒතියෙදි වේදනාව දැනෙනවා. ඒවට විලි ලැජ්ජ නැහැ. ඒවට තමයි කෙලස් කියන්නේ. ඉතින් ඒ එනේව තියෙද්දි මේ යෝගාවචරය දන්නවනම් කිසි කෙනෙක් උපදේශ රහිතව දැන් මේ අරමුණේ හිටියොත් මේවත් එක රණ්ඩු වෙලා ඇයි ආවේ කියලා අරියාදුව තියෙනවා අරමුණට මූල කර්මස්ථාන ගැන ආනපාන කිසි ප්‍රශ්නයක් නැහැ මේක තමයි මගේ ගැලවුම් මාර්ගයේ ඒ සමට ඕන වෙලාවක මූල කර්මස්ථානට යන්න පුළුවන් ඒක කිසිම බාධාවක් නැහැ කිසිම වෙලාව කිසිම බාධාවක් නැහැ. දැනගෙන තියෙන්න ඕන අරමුණු දෙකක් තියෙනවා. මේ පැත්තට ඇදිලා තියෙනවා. නමුත් මට මෙතෙන් යන්න පුළුවන් ගිය ගමන් මට නැවතත් ക്ഷേම භූමියටපත් වෙනවා කියලා දැනගෙන අර වේදනාව ගැන කතා කරනකොට යන්න පුළුවන්. හිතන්න දවසක් එනවයි කියලා අරමුණ මේ කාර්දරය හරි අරමුණක් ඇවිල්ලා හිතවිල්ලක්. නැත්නම් වේදනාවක්. හුඟක් වෙලාට මේකට හොඳ වේදනාව නිදර්ශනයක් වශයෙන් වේදනාව තියෙනවා ඕනේ නම් වේදනාව තියෙන බව දන්නෝ මෙනෙහිත් කරනවා වෙන්න පුළුවන් ඕනේ නම් ආනාපානෙ යන්නත් පුළුවන් නමුත් යන්නේ නැතුව මේ අරමුණ වේදනාව වෙන බව දන්නෝ එහෙම නැත්නම් අර වේදනාව ආගන්තුකෝ ආපු එක බව දන්නෝ ඒක දුක් දෙන බව දන්නෝ ඒ තියේදී ආන ඕන්න ආනපණ්ඩි යන්න පුළුවන් බව තියෙදි වේදනාවත් එක්කම ඉන්න වෙලාවක් වෙනවා පුදුම සතුටක් ඇති මට මේ විවේක තැන තියෙනවා එතෙන්ද ගියොත් සතියට ආඩම්බරයක්. නමුත් දැන් ඉන්නේ දුකේ. දැන් තියෙන වේදනාවෙන් පිළිපෙලි. නමුත් මේ වේදනාව දිහා හොඳට සාදරව ධර්ම මාත්‍රකාවක් දැක්ක වගේ බලබලා ඉන්නකොට තමයි තේරෙනවා සතියට උන යන්නත් පුළුවන්. නමුත් දැන් වේදනාව උඩ සතියක් හිටලා තියෙනවා. ආගන්තුකව ආපු පුදුම ආඩ්‍ය ගතියක් දැනෙනවා ජීවිතේට. දැන් තමයි මම ජීවත් වෙන්නේ. මේ එන දේවල් එලවන්න දඟලන්නේ නැහැ. එලවන්න ඕන නම් පුළුවන්. ආනපානට හිත දාලා වේදනාව ගැම්ම කඩන්න පුළුවන්. නමුත් ඒ කඩන්න නැතුව අර වේදනාවත් එක්ක ඉනවා. එහෙම නැත්නම් හිතන්න අතීත හිතවිල්ලකින් හිත පිනවනවා. අතීත හිතවිල්ල බව දැනගෙන ආනාපානට නොගිහින්ම අතීත හිතවිල්ලෙම ඉන්න ගමන් සතුටක් ලබන්න පුළුවන්. අනාගත සැලසුම් කරන හිතක් ඇවිල්ලා ඒක නෙවෙයි මූල කර්මත්තන ඒක දන්නවා. මේක ආගන්තුක දෙයක්. ඕන යන්නත් පුළුවන් ආනපට නම් යන්නේ නැතුව බලන්න අතීත සැලසුමක් කරන්න යන්න ඒ කරන කිසිම සැලසුමක රාගේ හිටින්නේ නැහැ. විචිත්‍රතාවයේ හිටින්නේ රංජනීය කරන්න බෑ. එතකොට තේරෙනවා අපි මෙතෙක්කල් අතීත අනාගත හිතවිලි රංජනීය කරේ මෝහේ තියෙන තාක්කල් විතරයි. මන්ට ඒ වෙනුවට ආනාපානෙ පෙනෙන බැල්මේ තියාගෙන ඇස් බැල්මේ තියාගෙන අතීත ගැන හිතන්න පුළුවන් අනාගත ගැන පශ්චාත්තාප වෙන්න පුළුවන්. ඒකේ ලොකු දුකක් දෙන්නේ නැහැ. ඒ වගේ තියෙන විචිත්‍ර භාවේ නැති වෙලා ඒක නිකන් බොඳ වෙච්ච චිත්‍රයක් වඩටපත් වෙන්න පටන් ගන්නවා. එතකොට ඒ වගේ කෙලසෙන ගතිය වෙනුවට හිත උදාර ගතියකට එනවා. ආඩ්‍ය ගතියකට එනවා. මයි ළඟ ආයුධය තියෙනවා. ඕනනම් සතුටුමත් වෙන්න පුළුවන් වෙන්නේ නැහැ. අපිට පුළුවන් නම් කෙලසපන්. කියලා කෙලස් වලට ඉඩ අරින්න පුළුවන් ගතියක් එනවා. ඒක හරියට එන්නතක් ගත්ත මිනිස්සෙක් තමන් දන්නවා තමන්ගේ ඇඟේ ප්‍රතිශක්ති තියෙනවා කියලා ප්‍රතිදේහ එයා ලෙඩ තියෙන තැනට යනවා. ලෙඩ හැදෙන්නේ නැහැ. ඒ අර ඇඟේ තියෙන ප්‍රතිශක්තිය නිසා. ඒක නිසා මේ භාවනා කරනවා කියන්නේ කෙලෙස් නැත්තනක ඉන්නවා කියන එක නෙවෙයි. හොඳට සතිය පිහිටවන්නේ කෙලෙස් තියෙන තැනටත් ගිහලා බලන්න. මොකක්වත් වෙන්නේ නැහැ. කෙලෙස් එනවා. නමුත් ඉස්සර තරම් යටපත් කරගෙන යන්න බෑ. යන්නේ ඒ කෙලෙස් නිකන් විරංජනේ වෙලා යනවා. නිකන් පිලුණු වෙච්ච ආහාරයක් කනවා වගේ, බොඳ වෙච්ච චිත්‍රයක් දකින්න වගේ තේරෙන්න පටන් ගන්නවා. එතකොට තේරෙනවා මෙතනදී තමයි සතිය බලමහිමය සතිය තියෙද්දි කුණුවත ගෑවත් කෙලස් එක්ක හිටියත් ආගන්තුක ආයුධයක් වුණත් අර ඉස්සර තරම් විතර අපිව නතු කරගෙන යන්න බැරි බව තේරෙනවා. ඉතින් ඒකට යන්න පුළුවන් මේ විදිහට හුරු කරගත්තට පස්සේ අනිවාර්යයෙන්ම මූල කර්මස්ථානෙ ඉන්න ඕනේ එන්න පුළුවන්. එන්නේ ඒතිෙදි කෙලස් తీර තැන ඉන්න පුළුවන්. මොනක්වත් වෙන්නේ ඒක හරිම අමාරුයි සදාචාරවාදියාට තේරුම් ගන්න. භාවනා නොකරපු කෙනාට තේරුම් ගන්නත් බෑ. අඩු ගානේ භාවනා කරන කෙනාටවත් අදාහ ගන්න බෑ. ඒක ඒ වගේ වැඩක් කරලා බලලා හිත කෙලෙසෙන්නේ නැතුව තියනවා කියන එක අදාහ ගන්න බැරි තරම්. ඉතින් ඒක නිකන් මේ භාවනා විකූර්ණ ඒවා 이르දි ප්‍රාතිහාර්ය. එහෙම නැත්නම් භාවනාදී හම්බෙන මැජික් දර්ශන වගේ කෙලෙස් හොඳටම තියෙනවා. කෙලෙස් ඇසුරුත් කරනවා. කෙලෙස් එන්නේ නැහැ. ඒක හරියට නිලුම්පත උඩ තිබ්බ වතුර කඳුල නිලුම්පත උඩ තිබුණාට තැරවිලා නැහැ. නිලුම්පත ඇලවෙච්ච ගමන් හැලෙනවා. නිලුම්පත උඩ තියෙන වතුර වගේ. ඉතින් මේ විදිහට කෙලෙස් එක සෙල්ලම් කරන්න පුළුවන්. හොඳට අරමුණේ සතිය පිහිටව ගත්තොත්. පිහිටලා පිහිටලා ඒක දිවා රාත්‍රී ආහාර ගන්නා වගේ අරමුණේ ස්වභාවික ලක්ෂණ දකින්න පුරුදු කරගන්න. පුරුදු කරනකොට පස්සේ හිම්මෙන් එන කෙලෙසක් එකට යා සෙල්ලම් කරලා බලත හැකි කෙලෙසෙන්නේ නැහැ. ඒ විදිහට තමයි මේ සතිය තමන්ට විශ්වාසය ඇති කරලා දෙන තමන්ගේ සීලය පිළිබඳව, වීරිය පිළිබඳව, ශ්‍රද්ධාව පිළිබඳව, තමන්ගේම සතිය පිළිබඳව, සමාධි ප්‍රඥා ගැන ඒක කෙලෙස් නැති ජීවිතයක් නෙවෙයි මේ කතා කරන්නේ. කෙලස් තිබුණට කෙලසෙන්නේ නැති ජීවිතයක් කරදර තිබුණට දුක් කරදර ගන්න නැති හිතක් හදා ගන්න ඕන. කරදර පිටිපස්සේ යන්න පටන් ගත්තොත් තමයි කරදර අපි යටපත් කරන්නේ. ආයුධය අතේ තියන කරදර අතක යවට සතිය අතේ තියන කරදර අතක යවට කරදර වෙන්නේ ගරුතර ස්වාමින් වහන්සේ මම ආනාපාන සති භාවනාව මූල කර්මස්ථානය කරගෙන ආශ්වාස ප්‍රශ්වාස කෙරේ සිත යොමු කළෙමි. පළමුව පර්යංකයට එළඹ කය කෙරෙහි සිත අරමුණු කළෙමි. ක්‍රමයෙන් ආශ්වාස ප්‍රාශ්වාස මෙනෙහි කරන විට නාසයේ අග කෙළවරට එම දැනීම ප්‍රමුඛ වන බව හැඳිනගත්ෙමි. එසේ මෙනෙහි කරන විට ආශ්වාසයේදී හුස්ම නාස් කුහරය මැද ස්පර්ශ වන බව හා ප්‍රශ්වාසයේදී හුස්ම උඩතොල ස්පර්ශ වන බවද දැනුනි. එලෙසම ආශ්වාසයේ කෙටි බවත් ප්‍රශ්වාස හුස්ම දීර්ඝ බවත් වැටහුණි. ප්‍රශ්වාස කිරීමේදී මුළු සිරුරටම සැහැල්ලුවක් හා සුවයක් දැනුනි. පළමු අවස්ථාවේදී ආශ්වාස ප්‍රශ්වාස මෙනෙහි කිරීම හුස්ම රැලි 30ක් පමණ දක්වා සිදු කළත් 30 ඉක්ම වූ පසු සිතට වෙනත් බාහිර සිතිවිලි ඇතුළු වුණි. ඉන්පසු නැවතත් පෙර පැවති තත්වයට එළඹ ආශ්වාස ප්‍රශ්වාස කෙරෙහි අරමුණු විය. එය ඉබේම සිදුවිය. මෙසේ ඉදිරියට කරගෙන යන විට එසේ සිත ඉවතට යාම හා නැවත පැමිණීම විශාල වාර සංඛ්‍යාවක් සිදුවිය. තවදුරටත් පරයන්ක භාවනාව වැඩිවීමට අවශ්‍ය උපදෙස් ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. ඉතින් මේ ලියන් ලියන කෙනා කැමතිනම් මම ආසයි දැනගන්න. ඒකට නිතර හිතවිලි වලට යනවා නිතර අරමුණු වලට ආනපන ආරමුණට එනවා මේ දෙක පරියන්ක පහු වෙනකොට වැඩි වෙනවා නමුත් ඒ පිටවෙන්ද පශ්චාත්තාවපයක් ඒව නැත්තම් තැවීමක් වැඩි වෙනවද නැත්තම් තමයි දැක ගන්න පුළුවන් ද හිත පිට ගියාට හිතවිලි ආවට හිතට දුක් කරදර නැහැ ඕන වෙලාවක ආනපානට යන්න පුළුවන් ඕන වෙලාවට හිතවිලි වල ඉන්න පුළුවන් එතකොට හිතවිලි නැතිකම නෙවෙයි ප්‍රශ්නේ හිතවිලි තිබුණාට ඒ ගැන හිත කරදර ගන්නෑ මෙන්න මේක Taman අත්දකලා තියෙනවද කියලා මේ දත් දැක්කද කියන එක නැත්තම් ඒ විදිහට මේ අර්ථ මේ කියාපු කාරණා වර්තකතනය කරන්න පුළුවන්ද කියලා මේ ලියුම් කාර්යය හෝ ලියුම් කාර්ය කැමැතිද තමන්ගේ අදහස් සභාවට එලි කරන්න. එහෙම නැත්නම් අනන්‍යතාවය රැකගෙන කරබන ඉන්න කැමැතිද? ඒක නිසා මෙතනදී කතා කරන්න කැමති නැත්නම් බලන්න ඉසිලු කොච්චර ඇවිල්ලා ගියා සිත කෙලසිලා නැහැ ඕන වෙලාවක ආනපාණ්ඩ යන්න පුළුවන් ඕනනම් හිතවිලි ඉන්න පුළුවන් අන්නේ මට්ටමට හිත සතිය හදාගත්තට පස්සේ කෙලස් නැති නිසා නෙවෙයි සතුටක් ඇති වෙන්නේ කෙලස් තිබුණාට කෙලසෙන්නේ නැතුව ඉන්න පුළුවන් හිත කරදර ගන්න ගන්න නැතුව ඉන්න පුළුවන් ඒ වෙලාවේදී කරන්න තියෙන පුළුවන් තරම් කෙලස් වලට එන්න දෙන්න ඇවිල්ලා බලන්න ඕනේ කෝක ආවත් මං ගණන් ගන්නෑ මම මං හිත කරදර ගන්නෑ ආනේ ගතිය ආවට පස්සේ ඒ යෝගාවචරයට මේ කෙලසින් වලින් කෙලසෙන්නේ නැති ස්පර්ශ ආවට ස්පර්ශ නොකරන සද්ද ආවට ඇහෙන්නේ නැති රූප තිබුණට ඇස් තිබුණට පේන්නේ නැතුව වගේ හැසිරීමේ කලාව තේරෙනවා. ඉතින් ඒක විශේෂයක් කරලා පුහුණු වෙන්නත් පුළුවන් ඕන නමුත් මේ විදිහට දිගට කරගෙන යනකොට ඉස්සර අපි චෝදනා කරාට සද්ද වේදනා හිතිලියට දැන් තේරෙනවා සද්ද වේදනා හිතවිලි මත ඒ උඩ සතිය පෙරලාගෙන යන්න පුළුවන්. මොකක්වත් බාධාවක් එන්නේ අපගේ ගෞරවනීය ස්වාමින් වහන්ස මම සක්මන් කරද්දී හිත සක්මනට යොදා බලන කල වම් පාදයේ වම වශයෙන් පොළොව මත ස්පර්ශ වන විට එහි පොළොවේහි තිබෙන වැලි පතුලට සියුම් ලෙස දැනේ. රළු සහිත නම් එය රළු බවද දැනේ. දකුණු පාදයේද එලෙසම ඒ ගති ලක්ෂණ හඳුනා ගනු ලැබේ. මෙලෙස දිගටම නොකඩවා නොනවත්වා ක්‍රියා කරද්දී ඇඟද සැහැල්ලුවකට පත්වේ. ශරීරයෙන් රස්නයක් පිටවෙන ස්වභාවයක්ද දැනේ. එවිට මා පරයන්ක භාවනාවට ඉඳගනිද්දීම හිත සමාධිගත වී නාස් පුඩු නාස් පුඩුවට දැනෙන හුස්ම දෙකක් දැනුණු නමුත් එම දැනීම නොපෙනී නොදැනී යයි. පසුව මේ හුස්ම දෙස මා මනසින් ටික වේලාවක් බලා සිටිය අතර පසුව සුළු මොහොතකදී නොතිබුණ හුස්ම දකිමි. නැවතත් මේ හුස්ම සියුම් වෙලා නැති වෙලා ගොසින් ශූන්‍යතාවයක් පෙන්눔 කරයි. එවිට මා කිසිම දෙයක් නොසිතා ඒ දෙස මනසින් බලමි. මෙය දිගටම එලෙස සිදුවනු ඇත. ස්වාමින් වහන්සේ මෙය පහදා දෙනමෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තිසරණ සරණයි. නෑ ඔක දිගට ඔය හිතුවට එහෙම වෙන්නේ නෑ ඒ ශූන්‍ය භාවයට කවදාකවත් ඉන්න බෑ කෙලස් නැතුව නිසා වරක හිත ශූන්‍යතාවට වරක කෙලස් වලට යයි එතකොට අපි මේ භාවනා කරලා බාගත්ත ශූන්‍යතාවය හොඳයි කෙලස් හොඳ නෑ නැත්තම් භාවනා කරලා බාගත්ත ශූන්‍යතාවය මනාපයි කෙලස් තියෙන අමනාපයි කියන මේ මනාපමනාප දෙක ඉතුරු වෙනවා මේකට කැමැත්ත තියෙනවා මේකට අකමැත්ත තියෙනවා ඉතින් ඒකත් කහටක් ඒකත් කෙලෙසයක් ඉතින් සරුවචනසේ සඳහන් කරන්නේ එතෙන්ට යනකම් ගෙනලා පුහුණු කරලා ශූන්‍යතාවයට මනාපේ සහ කෙලෙස් වලට අමනාපේ කියන මේ මනාපනාප දෙකම නැති වෙනකම් භාවනා කරන්න. ශූන්‍යතාවය තිබුණත් එකයි කෙලෙස් තිබුණත් එකයි. මේ දෙකටම වැඩි භජනයක් නැහැ. මේ දෙක එකිනෙකට ප්‍රත්‍යুৎපන්නයි. ශූන්‍යතාවේ තියෙන කෙලෙස් වලට සාපේක්ෂව කෙලෙස් තියෙන ශූන්‍යතාවයට සාපේක්ෂව මේ දෙක ප්‍රත්‍යুৎපන්න ධර්ම දෙකක්. මේක නිසා එකට කැමතිලා එකට අකමැති වෙච්ච ගමන් මානසික ආතතියක් එනවා. දෙකටම සමහිත නොසලෙන මනසක් එහෙම නැත්නම් తాදී ගුණය කියලා කියනවා. අන්නේ తాදී ගුණේ එනකන් භවනා කරන්න නම් මේ බලන්න ඕන ශූන්‍යතාවිනෝට ඒකට කෑදර ගතියක් සහ කෙලෙස් හෝ අරමුණක් වෙනකොට ඒකට ද්වේෂ ගතියක් තියෙනවනම් ඒ දෙක නැති වෙනකන් මේ දෙක අතර එහාට මෙහාට යන්න රින්න හිතට. ඊට පස්සේ දවසක අත්දකින්න පුළුවන් වෙයි මේ ආයාසයෙන් උපයාගත්ත භාවනාවේ ප්‍රතිඵලයක් වගේ ලැබුණයි කියලා හිතන ශූන්‍යතාවයත් එහෙනම් ඉබේ Tamange හිතට ඇවිල්ලා කරදර කරන සද්ද වේදනා හිතවිලිත් දෙකම හේතු බල ධර්ම දෙකක් මිස සතුටට කනගාටුවට හේතු වෙන්න දෙයක් නෙවෙයි. ඒක සතුටට කනගාටුවට හේතු වෙන තාකල් අපි කෙලෙස් වලට ආරාධනා කරනවා. ඒ සතුට සහ සැප දුක් දෙකටම නැති උපේක්ෂා වෙනකන් භාවනා කරන්න. ඒක නිසා මේ ටිකටම ශූන්‍යතාවෙතියි කියලා හිතුවට ඒක ස්වභාවික නැහැ. ඒක ඒක විසීම පෙරලෙනවා. පෙරලුණාට පස්සේ ඊ ගාවට මතුවෙන தත්ත්වය සහ ශූන්‍යතාවය අතර පංගු peeru බෙදන්නේ නැතුව දෙකටම සමහිත එනකම් භාවනා කරන්න කියන එක තමයි කියන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ පාද තබන විට වම දකුණ ලෙස දිහිය පිහිටුවා ගනිමින් සක්මන් භාවනාව කළෙමි. ශරීරයේ බර පාදයෙන් පාදයට මාරුවනන්දම නිරීක්ෂණය කළෙමි. එක් පාදයක් විලුඹ මැද ප්‍රදේශය හා ඇඟිලි ලෙස පොළවේ ස්පර්ශවත්ම එහි බරගතිය වැඩි වේ. අනෙක් පාදය විලුඹ මැද ප්‍රදේශය පාඇඟිලි ලෙස පොළවෙන් මිදෙත්ම එහි බරගතිය අඩු වී යයි. එක් පාදයකින් අනෙක් පාදයේ වෙත ශරීරයේ බර තල්ලු කර දමනවා වැනිය. රිද්මයානුකූලව මෙම ක්‍රියාවන් දෙක මාරුවෙන් මාරුවට සිදුවේ. පාදයට දැනෙන රළු සහ සියුම් ස්පර්ශද හඳුනා ගතිමි. එකවරකට පියවර 20ක් පමණ සිහිය පවත්වා ගත හැකි විය. පියවර තැබීම වෙතම සිත ඒකාග්‍රවන ගතියක් වර එක පැන නැගුණත් එය ස්ථාවර නොවිය. නාසිකාග්‍රයේ සිහිය රඳවාගෙන පරයන්ක භාවනාව කළෙමි. සක්මණෙන් පසුව පරයන්ක භාවනාවට ඉඳගත් වහාම හුස්ම රළුය. ආශ්වාස ප්‍රශ්වාස කෙටිය. එනමුත් ආශ්වාසයට වඩා ප්‍රශ්වාසයේ දිගින් වැඩිය. ආශ්වාසයත් ප්‍රශ්වාසයත් අතර පරතරය අඩුය. ටික වේලාවක් යත්ම හුස්ම තුනී වී යයි. තවමත් ආශ්වාසයට වඩා ප්‍රශ්වාසයේ දිගින් වැඩිය. ආශ්වාසයත් ප්‍රශ්වාසයත් අතර පරතරය වැඩි වේ. එක්වරක් විනාඩි කිහිපයක් නාසිකාග්‍රයේ පිම්බීමක් දිගහැරීමක් හැකිලීමක් හැකිලී යාමක් ලෙස ආශ්වාස ප්‍රාශ්වාසයේ දැනුනි. සිත විවිධ මතකයන්, ශබ්ද හා කායික අපහසුතා වෙත පිට යනවත් සමගම ඒ බව හඳුනාගෙන නැවත අරමුණු වෙත ගෙන ආ හැකියිය. එනමුත් දිගින් දිගටම හුස්ම දෙස බලා සිටීමේදී කම්මැලි ගතියක් විටින් විට ඇතිවේ. කායික දුර්වලතාවයක් නොදැනේ. මාගේ භාවනාව වැඩි දියුණු කර ගැනීමට උපදෙසක් ඔබ වහන්සේගෙන් ගෞරවපූර්වකව ඉල්ලා සිටිමි. ත්වන් සරණයි. ඔබ වහන්සේට නිරෝගී සුව ලැබේවා. මේකෙත් හොඳ ප්‍රගමනයක් පෙන්වන්න තියෙන නිසා මේ ගැම්ම කඩා ගන්න තුව ගියොත් ඉතින් ඕක දිගටම තව දුරටත් ගැඹුරකට තමයි ගෙනියන්නේ අපිට හිතා ගන්න බැරි තාම සියුම් කරුණු පේන්න පටන් අර ගන්නවා ඒ බුරුම ස්වාමීන් වහන්සේ මතක් කරනවා ඒ තාමත් මේ බුරුමේ ගම්බද ප්‍රදේශ වල දැක්ක දැක්ක හැකි විශාල බැරල් දෙකකට බැරල් දෙක කදයක ගැට ගහගෙන ළමයි මේ බාල්දි වලින් වතුර ගෙනියනවා ලිඳේ ඉඳලා එක බාල්දියක්වත් උස්සන්න බැරි සයිස් ඒ ළමයා දෙකක් දා ගන්නවා දාලා කද්දට කද්දණ්ඩට කර ගහනකොට අමෝරාවෙන් තමයි කර ගහන ඊට පස්සේ බාල්දි දෙක පදින්න ගත්තට පස්සේ ළමයට යන්න නැතුව ඉන්න බෑ නිකම්ම තල්ලු වෙලා එතෙන්ට යනවා ඒ මනුස්සයා අර ගැම්ම එන වෙලාවේ පොඩ්ඩක් කරෙන් තල්ලු කරනවා. එතකොට බාල්දි දෙකම පැද්දෙන්න ගන්න. ඒ පැද්දුම අනුව අර ළමයට තනිය අත් දෙකම උසන්න බැරි බාල්දියක් දෙකක් ගැට ගහලා අර කද්දණ්ඩේ ලයට අහුණාට පස්සේ හිතා ගන්න බැරි තරම් දුරක් යනවා. ඔය වෙතන භාවනා පටන් ගන්න කෙනාට කවදාකවත් හිතෙන්නේ මේ සතියක් එක දිගට සතිය අරමුණක් එක පවත්වන්න පුළුවන් වෙයි. ඔය කියන විදිහට ඔය අරමුණේ ස්වභාවික ලක්ෂණ සටහන් ආකාර බලන්න පුළුවන් වෙයි. මේක මාරු වෙද්දිත් සතිය පවත්වන්න පුළුවන් වෙයි. වෙන හිතවිලි සද්ද වේදනා තීතිත් කරන්න පුළුවන් කියලා හිතා ගන්නවත් බෑ. අතර කද්දන්නට කරදහලා ඉවරලා ගැම්ම ගත්තට පස්සේ අන්තිම කද විසි මිනිහ අරගෙන යනවා. ඉතින් ඒක කවුරක්වත් දන්නේ නැහැ. ධර්මයේ යෙදෙන්නේ නැති කාටවත් ඒ ගැම්ම නැහැ. ඉතින් ඒගොල්ලෝ ඈත ඉඳලා බලනවා මේ තනි අත් දෙකින්වත් උසගෙන යන්න බැරි එක බාල්දියක්වත් ගෙනියන්න බැරි කිය මේ බාල්දි දෙකක් ගෙනියන්නේ කොහොමද කියලා. ඒක තමයි එකක් දණ්ඩේ හැටි. එනිසා බර දාන්න පුළුවන් තරම් මේකට. බර දාන්න දාන්න එන්ජින් එක අදිනවා ම්ම් ගාලා. මේ හොර වෙලා ශරීර හොරකම්මයි මේ ජනතාවට වෙලා තියෙන්නේ. කම්මැලි බුබ්බඩ කාලා බුදියන අම්මු කම්මැලිකමක් තියෙනවා. උණ්ඩ මොන්නම කෙනෙක්ගෙවත් අනුකම්පාවක් ලැබෙන්නේ නැහැ. බැරිකමමයි කට ඇරපු ගමන් බෑ කියන්නේ. නැහැ. උවිට වැඩි ඌනියමක් නැහැ ජීවිතේට. ඒක ඌනියමක්. ඒ නිසා ඇති හැකි සංඥාව ගන්න නැති බැරිකම් පැත්තකට දාන්න. එතකොට අපි ළඟ තියුණ මේ ඔක්කොම පුරුෂ ගති මත වෙලා එනවා. ඒක තමයි ධර්මයේ ස්වභාවය. ඉතින් කරපො නැති කෙනාට කොහොමද හිතා ගන්නවත් බෑ. ඒක කරපො නැති කෙනා කියන්නේ අපිට දස පාරමිතා පිළිලා නැහැ. අපිට ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලැබිලා නැහැ. අපිට අරක නැහැ මේක නැහැ කියලා චරිචුරු තමයි. එහෙනම් භාවනාවට බැස්සට පස්සේ තමයි තේරෙන්නේ ඔක්කොටම නෙවෙයි තේරෙන කෙනාට තේරෙනවා ධර්මයේ නැත්තම් අපිට මේ ජීවිතේ අන්ධකාරයි. මේ ජීවිතේ ගන්නම දෙයක් නැහැ. ලොකු සාංචින්න දවසක් කියනවා උන්ටම ඇඳේ හාන්සලා ඉන්න ගමන් ශාසනයක් නොතිබුණා නම් අපට මොකද වෙන්නේ කියලා. ඕගොල්ලන් පවුල් कांड තියෙනවා රස්සාවල් තියෙනවා අපිට එහෙම එක්කුත් නැහැ. දවසේ පැය 24ම කම්මැලියේ ඉන්න වෙනවා සාසනයක් තිබුණ නැත්තම්. ශාසනයක් තියෙන නිසා ඕගොල්ලෝ හම්බ කර කනට වැඩි අපි ජොලියේ ඉන්නවා. එච්චරයි කියන්න තියෙන්නේ. ඕගොල්ලන්ට සාසනය ගැන විශ්වාසය මදි. ඒ විශ්වාසය දෙන්න බෑ බුදු රැස් පෙන්නලා 18 රියන් ඇදලා පෙන්නන්න බෑ. මේ සතිය පෙන්නලා දෙන්න. සතිය කියන්නේ මේකයි කියලා පෙන්නපො ඔන්න බුදුහාමරගේ රැස් වී දෙන පටන් ගන්නවා. ධර්මයේ තේන්න පටන් ගන්නවා. එතකොට යන ගැම්ම කොහෙන්ද මේ ශක්තිය එන්නේ? කොහොමද මේ සැලසුම එන්නේ කියලා කාටවත් හිතන්න බෑ. ඒක හේතුව අපි කාය ජීවිත নিরপেক্ষව මේ වැඩේට බහිනවා. කය තියෙන්නේ තිබේවා ජීවිතේ තියෙන්නේ තිබේවා කියලා බැතරපතේ අර කත කත කද ඔසවගෙන යනවා වගේ ඉස්සරහට යනවා. ඒ නිසා මේ මට්ටමට ආවට පස්සේ ගැම්ම කඩා ගන්න නැතුව ගියොත් කෙලවරක් නැහැ. අහවල් තැන නතර වෙනවා කියලා එකක් නැහැ. ඒ තරම්ම ගැඹිරත්වයක් ධර්මයේ තියෙන්නේ. මේ ආරම්භකටක තමයි අමාරු අයිස් කඩනවා වගේ නිකම් ඊටි e ටිකක් කුණු කර ගන්නවා වගේ මුල හරි අමාරුයි. මොකක්කත්ම නේ කම්මැලිකම. වෙන මොකක්කත්ම නේ කම්මැලිකමයි තියෙන්නේ. ඉතින් ඒක ටිකක් කඩාගත්තට පස්සේ ඒ ඒ මනුස්සය විතරක් නෙවෙයි සාසනෙට මේක ලාභයක්. ඒ විතරක් නෙවෙයි පරිසරයටත් ලාභයක්. ඒ නිසා බලන්න කොහොම හරි මේ කම්මැලිකම කඩලා නිතිපතා මේ වැඩ ටික කරලා මේ එන්ජින් එක ස්ටාර්ට් කරගන්න. ස්ටාර්ට් කරාට පස්සේ ඔක නැත කරන්න බෑ. බුල්ඩෝසර් එක ස්ටාර්ට් කරවන්න. ඉතින් මේ වගේ වෙනවා නම් ඒකේ ලකුණු පේන්න තියෙන දැන් ඔක තියෙනවා කඩා ගන්න නැතුව දිගට ගෙනියන එක තමයි කරන්න තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව මම පාදයෙහි සංවේදනා නිරීක්ෂණය කළෙමි. පාදය පොළවෙහි ගැටෙන විට එබී යන ආකාරයේ පළමුව දුටු වෙමි. තවදුරටත් බලා සිටින විට පිටුපසින් තිබෙන පාදය එසවෙන ආකාරයේද එය ඉදිරියට යන ආකාරයේද පොළවේ ඔබා සිරුරේ බර එය දරා ගන්නා ආකාරයේද දුටු වෙමි. සෑම පියවරක් පාසා සක්මනේ කෙලවරතෙක් මෙසේ දැකිය හැකි විය. සමහර අවස්ථාවලදී දනහිස ලිහිල්වන බව සහ බර දරන විට එය තදවන බවද දුටිමි. සිතවිලි නැග ඒම නිසා සිත විසිරී ගියේය. කුමක් වුවත් මේ මොහොත පමණයි ඔය සිතවිලි කොච්චරවත් ඇවිත් ගියා නේදයි සිතූ විට නැවත පාද සංවේදනා නිරීක්ෂණයට ආ හැකිය. ආශ්වාස ප්‍රශ්වාස දෙස බැලීම. ආශ්වාසයේ දෙස බැලීමි. එය නාස්පුහරය අවසන්ව සල්ලේ ඈත කෙලවර වදිනු දැනින ආශ්වාසයේ සිසිල්ය. දිගු වේලාවක් ගැටේ. ප්‍රශ්වාසයේ දුටිමි. ඒ උණුසුම්ය. සියුම්ය. එය නාසිකා අගද ගැටි උණුසුමක් දනවයි. ආශ්වාස ප්‍රශ්වාස දැකිය හැක්කේ වාර 5ක් 6කි. නිදිමත වේ. ඒ එවිට වඩා ප්‍රියශීලී සක්මනට යමි. කරුණාවෙන් වැරදි පෙන්වා දී ඉදිරි දියුණුවට උපදෙස් දෙන සේක්වා. ඔය අවසාන ලියලා තියෙන වාක්‍ය දෙකේ තියෙන විදිහට ඒ නිදිමත ආපු පමණින් ඉරියව් වෙනස් කරන්න සක්මන්ට යන්න ගියොත් නිදිමත හරහා යන්න බැරි වෙයි. ඒ නිසා මේ සුළු වේලාවක නිදිමත එනවනම් නිදිමතට ලෑස්තිලා යන්න, සූදානම් වෙලා යන්න බලන්න නිදිමතක් එන්නේ මේ කෙලෙස් උපදින මොකක් නැති වෙනකොට. රාගයේ හිතේ තියෙන තාක්කල්, ද්වේෂයේ හිතේ තියෙන තාක්කල් කවදාකවත් නිදිමත එන්නේ නිදිමත එන්නේ රාගයේ ද්වේෂය පොඩ්ඩක් අඩු වෙනකොට. ඉතින් අපි ඒකේ වෙලා ඒක එනකොටම වෙන එකට පයින්වයි කියලා කියන්නේ. අර අඩු වෙච්ච කෝටා එක ආයෙ දෙන්න හදනවා රාග ద్వේෂ. එසා පුළුවන් තරම් බලන්න ඒ රාග ద్వේෂ එන්නේ නැති එහෙම නැත්නම් හිත හැංගී ගන්න හදන වෙලාවේදී එයා ඒ හිර කරපු ඒ හිර කරේම ඉඳගෙන එහෙමම හිර කරලා තියාන බලන්න මොකද වෙන්නේ කියලා හිතට. ලෑස්තිලා යන්න එතකොට තේරෙන්න පටන් අරගනි මේ නිදිමත අපි සතියට යනකොට ගැඹුරු යන ගැඹුරු සතියට යන්න දෙන්නේ නැතුව බාධා කරන එක. ඒසා නිදිමත එනකොට ඉරියව් මාරු කරන්නයි වෙන වෙන දේවල් කරන්න ගත්තොත් නිදිමතේ ස්වභාවය දක්වන්න හම්බ වෙන්නේ. දැක් ගන්න නම් නිින්ද තියෙනවා ප්‍රകൃතියක්, ඒ වගේම විකෘතියක්. ප්‍රകൃතිය තමයි කායික දුර්ලකමට සහ මානසික දුර්ලකමට හිත මේ නිින්දට වැටෙන එක. අනිත් එක තියෙනවා කෙලස් නැති වෙනකොට හිත හැංගෙනවා. කෙලස් නැති ගතියට ඉතින් මේ සැඟවි ගන්න හිතයි නිදිමත හිතයි දෙක අඳුරන්න අමාරුයි ආධුනිකයට. නමුත් නිින්දක් එන්නේ මේක එක සැඟවි ගැනීමක්ද එලීන වෙනවයි කියලා එකට කියනවා. නැත්තම් තීන මිද්දේ කියන නිදිමත කියලා බලන්න ඕකට එනකොටම ප්‍රතික්‍රියා කරන්න එපා. ලෑස්තිලා යන්න ලෑස්තිලා ගියාම තමයි එන්නේත් නැහැ. ඒක විතරයි මට මේ අහගෙන ඉනකොට ඒක සම්බන්ධව කියන්න දෙන නිසා නිදිමත එනකොට ඔච්චර බය වෙන්න එපා. ලෑස්තිලා යන්න කියලා තනි වාක්‍යකින් ඒක කියන්න පුළුවන්. ගරුතර ස්වාමින් වහන්ස සක්මන් භාවනාවේදී වම් පාදය සහ දකුණු පාදය පොළව සමග ස්පර්ශ වීම සහ පොළව මත තැබීම හොඳින් නිරීක්ෂණය කළෙමි. එහිදී වම් පාදය වක්‍රව චලනය වීමකින් තොරව සක්මන් කරන මාර්ගයේ කෙලින් පතිත වීම සිදුවීම මගින් පහසුවෙන් වම් කකුල පතිත වූ බව තේරුම් ගතිමි. දකුණු කකුල වම් කකුල දෙසට යම් නැමීමක් සමග පොළවේ තැබීම සිදුවීමෙන් දකුණු කකුල පොළවේ තැබූ බව තේරුම් ගතිමි. පෙර දිනයන්ට වඩා එනම් සක්මන් මළුවේ දිගෙන් අඩකට වැඩිය සිහිය මුල් කර්මස්ථානයේ පවතින පවති මුල් කර්මස්ථානයේ සිටින විට යම් අවස්ථාවන් වලදී දේහයේ ඉහළ කොටසේ සතුන් නලියන්නක් මෙන් අසන ගතියක් පැවතිනි. මුහුණ බෙල්ල ආශ්‍රිතව මුල් කර්මස්ථානයේට නැවත හිත පිහිටුවා පියවර 4කින් 5කින් පමණ එය නොදැනී යයි. සක්මන් කරන විට ඇස් නිදිබර වීමට මෙන් තදින් රිදීමක් කඳුළු ඒමක් ඇතිවීම සිදුවන අතර අනතුරුව පර්යංකයට ගියමි. පර්යංකයේදී මෙහිදී ආශ්වාස ප්‍රාශ්වාසයේ පැහැදිලිව වෙන්කොට නිරීක්ෂණය කළෙමි. පළමුව ආශ්වාස ප්‍රාශ්වාසය දිගු බවත් තේරුම් ගතිමි. කාලයත් සමග ආශ්වාසය සහ ප්‍රශ්වාසය කෙටිවන බවත් යම් වේගයේ වැඩිවීමක් සිදුවන බව අත්දැක්කෙමි. විනාඩි 15ක් පමණ මෙලෙස බලා සිටීමේදී සිරුරේ සැහැල්ලු බව අත්දුටුවෙමි. එමෙන්ම සිරුරේ විවිධ ස්ථානවල කැසීමක් ඇතිකරන කැසීමක් ඇති කරන සුළු වේදනා අද්දුටුවෙමි. පර්යංකයට යාමේදී බොහෝ අවස්ථාවල තීන මිද්දය නිදි බර වීම නිසා අඩු නිදි බර වීම නිසා මූල කර්මස්ථානයේ මෙනෙහි කිරීමට අපහසු වේ. අඩු ආලෝකය මෙයට බලපාන බව දැනේ. දේරුවන් සරණයි. වෙන්න පුළුවන් නමුත් අඩු ආලෝකෙම නෙවෙයි සක්මණේදිත් නිදිමත එනවා. මේකේ භාගට එක ලීවිලක් තියෙනවා. ඒකෙන් අදහස් කරන්නේ හිතේ රාග ద్వේෂ අඩු වෙලයි කියලා. ඉතින් එතකොට හිතට ඉන්න බෑ. මේ උදුනකට දර දානවා වගේ උදේ ඉඳලා හැන්ද වෙනකන් අපි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ මාර්ගෙන් මේ රාගයට පොහොර දම තමයි ඉන්නේ. ඉතින් එක තැනක වාඩි වෙලා චේතනා පහල කරන්නේ නැතුව අර මධ්‍යස්ථ අරමුණක් දිහා බලා ඉනකොට තවදුරටත් ඒ අවශ්‍ය පොහොර නැතුව යනවා. ආහාර නැති වෙනවා. එතකොට හිත නඩත්තු කරගන්න බැරුව යනවා. ඒක නිදිමතක්ම නෙවෙයි. හිතේ කෙලස් වේගයේ දුර්වල වීමක්. ඒ වෙලාවේදී යෝගාවචරයා සිංහනාද පවත්තලා ඒක ගැන ලෑස්තිලා යන මිසක්කා මේක නිදිමතයි කියලා මේ වැරදි නිගමනට આવොත් මායя දිනනවා. ඒක නිසා සමහරට නිදිමත වෙන්නත් පුළුවන්. ඒත් ප්‍රශ්නයක් නැහැ. මේ නිදිමත මූල කර්මත්තානේ කරගන්න. දැන් මේක කියලා තියෙනවා නිදිමත නිසා මූල කර්මස්ථානේ මෙනෙහි කරගන්න බැරි උනායි කියලා. නිදිමතම නම් එන්නේ මූල කර්මස්ථානේ පැත්තක තියලා නිදිමත නිදිමතයි කියලා මෙනෙහි කරා. එනතන් හිත හැංගෙන්න හදනවායි කියලා. ඉරියව පවත්තගෙන යන්න බැරි වෙනවායි කියලා මෙනෙහි කරා. මෙනේ ඒ ලෑස්තිය නිසාම මේක සම්පූර්ණ වෙනස් එකක් බාටපත් වෙනවා. එතකොට මේක සදාචල යන්ත්‍රයක් වගේ කොයි වෙලාවෙ නිදිමත ආවත් නිදාගත්තත් අවදි වෙච්ච ගමන් ආය ප්‍රබෝධමත් වෙනවා. නැත්තම් නිින්දට ආපු පළියට නිින්ද දෙන්නෙත් නැහැ. ඒක දකින්න අත්‍යවශ්‍යමයි. භාවනාවේදී මේක කොයි වෙලාවකදී හරි අත්දකින්න ඒක නිසා පැමිණිච්ච වෙලාවේදී නිදිමතට ලෑස්තිලා යන්නේ කරන්න නැත්තම් සැඟවි ගන්න හිතට එතකොට තේරෙනවා මේ කය කෝල කරාට හිත කෝල කරාට කෝඩු ගති පෑවට ඒකට සතිය පිහිටවපු ගමන් ඕකේ தත්ත්වේ මාරු වෙනවා. ඒක නිසා නිදිමතට ලෑස්තිලා යන්න ඉස්සලා එක්කනට කියපු ටිකම තමයි මම මේකෙත් කියන්නේ. ගරු ස්වාමීන් වහන්සේ සතිය පිහිටුවීමේ අභ්‍යාසය පසුගිය දින දෙකෙහි සාර්ථක වූවායයි සිතමි. බොහෝ කල භාවනා කළද මෙම ස්ථානයේ කෙරෙන ආකාරයේ සතිය පිහිටුවීමක් සිදු නොමිනි. ඔබ වහන්සේට ඒ පිළිබඳව පින් දෙමි. ගෘහ ජීවිතයේදී සතිය පිහිටුවීම කෙසේ කරගත හැකි වේදයි නොදනිමි. ඔබ වහන්සේගේ උපදෙස් පතමි. උතුම් තෙරුවන් සරණයි. මේක නිකන් මල්ලෙන් ගහනවා විතරයි. මේ සතිය පිහිටවගව දන්නවයි කියලා හිතුවට අපිත් එක බෙදා ගන්නෑ. ඉති වැඩ නැහැ. කොහොමද සතිය පිටන්නේ මොකද්ද මූල කර්මත්තානේ වේදනන් දැක්ක මේ සතිය නිසා දැක්ක කරුණු ටික හෙලි කරන්නේ නැති තාක්කල් කිසිම ගුණයක් තමයි සමාදම් වෙන්න බෑ. ඉතින් එහෙම කෙනාට කොහොමද කියලා දෙන්නේ gedara ගිහිල්ලා කරන්න ඇති. ඒ නිසා ඒ දැකපු වැටිනාදේ දැකපු ඒ සුවිශේෂී ලක්ෂණ වටිනකම වැඩි වෙන්නේ හෙලිදරව් කෙරුවොත් විතරයි කියලා මතක තියාගන්න. හෙලිදරව් නොකරොත් ඒව එහෙම හේබාන. බුදුරජාණන් වහන්සේ සඳහන් කළා තියෙනවා තථාගතප්ප භික්කවේ දේජිතෝ ධම්ම විනයෝ විවටෝ විරෝචති නපටිච්චං. මහණ මේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මයේ හෙලි කරන්න කරන්න බබලනවා හැංගුවොත් ඒක වෙන්නේ නැහැ. ඒ තමයි හෙලි කිරීම මේ අපි මේ කමඨං සුද්ධ කරන එක පොදුවේ ඒක නිකන් මේ කට කහනවට ගන්න වැඩක් නෙවෙයි. අපිට වැටහෙන දේ හරි හැටියට හෙලි කරගන්න පුළුවන්ද කියලා බලන එක අපේ අම්මා තාත්තලා අපිට කියලා දෙන්නේ නැහැ. ඉස්කෝලේක උගන්වන්නේ නැහැ. දැන් ටිකක් තියෙනවා ඉස්කෝල වල ප්‍රොජෙක්ට්ස් කරලා පන්තිර කතා කරන්න දෙන ඒවා තියෙනවා. ඒ නිසා මේකේ පසුබාහනයකට නෙවෙයි බයලජ්ජාව කියන්නේ. මේ මෙතන මේ වගේ වෙලාවක කතා නොකර ඉඳීමට නෙවෙයි බයලජ්ජාව කියන්නේ. බයලජ්ජාව කියන්නේ පවට බයලජ්ජාව. ඒ නිසා හෙලි කරන්නේ නැත්තම් ඒක කියන්නේ ගොළුෙක් දකපු හීනයක් වගේ. මොන කරන්නේ? එහෙම වෙන්න දෙන්න එපා. එතකොට මේ ගත්ත වැඩේෙන් ප්‍රෝජනක් නැතුව නිසා ඔක්කොටම සමාන හේලිකිරීමේ හැකියාවක් නැහැ. ඒක මම පිළිගන්නවා. නමුත් එක වාක්‍යයක් ලියන්න ඔබ වහන්සේලා මේ විස්ථානය කරපු නැත්නම් ඔබ වහන්සේ කරපු මේ තේවෙ නිසා මට ආස්වාද ප්‍රසවාසයේ මේ ලකුණු දැක් ගන්න පුළුවන් වුණා. නැත්නම් වම දකුණේ ලකුණු ලැබුවා කියලා එක වාක්‍යයක් ලිබ්බනම් වටිනාකම කියලා දෙන්න කරන්න බෑ. දැන් මේකේ දුන්නට මස් කියලා මේකේ තියෙන්නේ හැම තියෙනවා, තෙල් තියෙනවා, ඇට තියෙනවා, රාත්තල නියමයි. හැබැයි මස් නැහැ. මස් කඩවල එහෙමනේ මස් කිරන්නේ. රාත්තල කිරලා දෙනවා. හැබැයි මස් නැහැ. නියම රාත්තල කියලා තමයි දෙන්නේ. ඒ වගේ මල්ලෙන් ගහන වැඩ. මෙව්වයි කිසි කෙනෙක් දිනන්නේ නැහැ. ඒක නිසා කරුණා කරලා ඕජාව දෙන්න. ඒකට අදාළ මස් ටික දෙන්න. දුන්න නැත්නම් ඉස්සරහට බලාපොරොත්තු වෙන තොරතුරු කියන්න විදියකුත් නැහැ. මට ප්‍රමාණ කරගන්න හම්බ වෙන්නේ. ඒ නිසා කැමැති දෙය කියන එක නම් දැන් කියන්න. ඒව නැත්තම් ආයසරයක් ලියන වෙලාවක තොරතුරු ඇතුළත් කරන්න මතක තියාගෙන ඉන්න වார்த்தාව. ගෞරවනීය ස්වාමින් වහන්සේ පාද නමස්කාරයේනි. සක්මන ඇරඹීමේදී වම දකුණ වශයෙන් සිතෙන් දකිමින් පා තැබූ මම පසුව ඒ කාල පරාසය තුලම ඔසවනවා ගෙන යනවා තබනවා යන්නත් නැවත ඔසවනවා, තබනවා යන්නත් සිතෙන් කියවීමට හැකි වුණේ. මා දැන් මෙතන යන්න මැනවින් වැටහුණේ. භාවනා කාලය තුල සිත රැඳුනේ ඒ ක්‍රියාවලිය තුල පමණි. මහත් සතුටක් දැනින. ආනාපානය අරමුමින් හුස්ම රැල්ල නාසිකාවේ වදිමින් ඇතුළු වන පිටවන බව මනවින් නිරීක්ෂණය කළෙමි. එසේ සිටියදීම පිම්බීම හැකිලීමද මාගේ සිතට යොමු විය. නැවත ආනාපානයේ අස්විඳින විට එය මා නොසිතුවද ඉබේටම සිදුවන්නක් හේයින් එය අතහැර කිසිවක් නොසිතුවෙමි. හිස් බවක්ම විය. එය කොපමණ වේලාවක් පැවතියේද නොදනිමි. මගේ සිත ප්‍රීතිමත්ය. නිවන් සුව පතමි. මේකේ සාමාන්‍ය තොරතුරක් තියෙනවා. ඉතින් යම් විදියකට මේ වගේ භාවනා වැඩමුළුවකදී Tamanට පොට පෑදුණයි කියලා තේරෙනවා නම් ਸਰවචන්සේ සඳහන් කරනවා ඒ පොට පෑදීමට උදව් උපකාර වෙච්ච පසුබිම් සාධක නිමිති පුදුආන්තරම් මතක තියාගෙන ඉඳලා ඒව නැවත නැවත සපෙලා දෙන්නයි කියලා. හරි හරි වෙලාවට මේ සතුට ඇති වෙච්ච පරියන්කයක් හෝ සක්මනකට පෙළඹිච්ච හැටි ඊට කලින් තමන්ගේ හිත කය සකස් වෙච්ච හැටි ඒ වගේ නිමිති අරගෙන නැවත නැවත සපයා දීමට කියනවා අනුග්‍රහ කරනවායි කියලා. ඒකට කියන්නේ සමත අනුග්‍රහිතය කියලා. හිත සමාධියට යම් වෙලාවක ගියා නම් ඒ යන්න ඉස්සර වෙලා මොන වගේ වාතාවරණයක්ද Tamange මානසිකත්වයේ තිබුණේ කයේ තිබුණේ කියලා ඒ කරුණ හොඳට හදාarලා හදාරගන්න නැවත නැවත සපයා දීමේ අනුග්‍රහ කරන එක තමයි මේ වෙලාවේ කරන්නේ. ගරුතර ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාවේදී හුස්ම ගැනීම පිටවීම ගැන මෙනෙහි කළෙමි. හුස්ම ගැනීමේදී උදරයේ පිම්බීමත් පිටවීමේදී උදරයේ හැකිලීමත් සිදුවන බව මට දැනුනි. බොහෝ වේලාවක් ඒ ගැනම අවධානය යොමු කිරීමට හැකිවිය. එම අවස්ථාවලදී මගේ ශරීරය එතන නැතුවක් මෙන් දැනේ. යම්සම් දැනෙන හුස්ම ගැනීම හෙලීම ගැන සිතමි. ඒත් සමහර අවස්ථාවලදී වෙනත් සිතිවිලි ඒම නිසා මේ తත්වය මගහැරේ. නැවත නැවතත් සිතිවිලි මගහැරේ මගහැරීමට උත්සාහ කරමි. ශරීරයේ වේදනා ඇතිවන අවස්ථාවලදීද ඒ ගැනම සිතමින් ටික වේලාවකින් නැවතත් භාවනාව වෙතට සිත යොමු කිරීමට උත්සාහ කරමි. සක්මන් භාවනාවේදී පාදය එසවීම, යැවීම, බිම තැබීම හා පොළවේහි ගැටෙන අයුරු ගැනද සිතුවෙමි. පාදය පොළවේහි ගැටීමේදී දැනෙන රළු බව, මෙලෙක් බව ගැනද බැලුවෙමි. වෙනත් සිතවිලි නිසා ඒ తত্ত্বය මග හැරෙන විට නැවතත් සක්මන වෙතට සිත යොමු කරමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. මේකෙදි තමයි එතකොට අර පිටින් එන වේදනා සද්ද හිතුවේ අඩු වෙනව නෙවෙයි. නමුත් ඒකේ විචිත්‍රතාවය නැති වෙලා යනවා. කෙලසෙන ගතිය අඩු වෙනවා. ඉද්දන ගතිය, කුප්පන ගතිය අඩු වෙලා ඒ තියෙද්දි තමන්ගේ මූල කර්මස්ථානේ බලන්න උත්සාහ කළොත් ඒ කිසි දෙයකින් මූල කර්මස්ථානයේ බැලීම බාධා කරන්න බැරි බව තමයි තේරෙන්නේ. Taman හරියට කලියුත්තේ මේකයි කියලා දන්නවනම් ඒව ඇවිල්ලා ගියාට ඒ වගේ ස්ථිරහානියක් කරන්නේ. අන්නේ ඉඩපාඩුව තමයි යෝගාවචරය පාවිච්චි කරන්නේ. ඒ තියෙන ඉඩපාඩුව පාවිච්චි කරලා මොන කරදරයක් ආවත් Taman අරමුණ ප්‍රධාන කරගෙන යන්න ගත්තොත් අන්තිමට ඇවිල්ලා ගිය බවක්වත් තේරෙන්නේ නැහැ. දිගට මූල කර්මත්තාන හිත පවත්වා ගන්න පුළුවන් ශක්තිය එනවා. ගෞරවනීය ස්වාමීන් වහන්ස පරයන්කයේදී මම ආශ්වාස ප්‍රාශ්වාස කරේ හිත යොමු කරන විට සුළු වේලාවකදී හුස්ම නොදැනී යයි. මෙසේ පැය එකහමාරක් පමණ සිටීමට පුළුවන්. නමුත් මෙවර මෙසේ ආශ්වාස ප්‍රාශ්වාස එසේ නොදැනී ගිය පසු කකුලේ තදබල වේදනාවක් ඇතිවිය. මෙලෙස මීට පෙර පරයන්කයේදී ඇති නොවිය. කැක්කම ටිකෙන් ටික වැඩිව නැහැටි බලා සිටියෙමි. වේදනාව කෙරේ කිසි දේශයක් නොමැතිව එසේ සිටියෙමි. මෙසේ පැයක් පමණ ගතවන්නට ඇත. දාණයට යාමට වේලාව පැමිණි නිසා නැගිට්ෙමි. එවිට වේදනාව නැතිවිය. පසුව සවසද පරයන්කේදී මෙසේ නැවත වේදනාව මතුවිය. හිතේ ඒ ගැන කැළඹීමක් ඇති නොවිය. වේදනාව මෙසේ ඇති වූ විට මෙනෙහි කළ යුත්තේ කෙසේද? එසේ නැතහොත් කළ යුත්තේ කුමක්ද යන්න කියා දෙනමෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ත්වන් සරණයි. දැන් මේ අරගෙන තියෙන උපක්‍රමයේ හරි මෙනෙහි කරලා යම් ක්‍රමයකට කරන එක කරන්න ඉතින් මාත් ප්‍රාර්ථනා කරනවත් මේ කරන එකනත් ප්‍රාර්ථනා කරන මිට වෙඩි ලොකු වේදනාවක් පැමිණේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එච්චරයි කියන්නේ. ඊට වැඩි ලොකු වේදනාවක් පැමිණේවා අනේ යන්නේ ඉස්සලා මැරෙනකම් මරණ වේදනාව පවා මෙහිදී එනවනම් ඒ තරමට භාවනා මධ්‍යස්ථානට නම්බුවයි. අපට වේදනාව වැඩි වෙන්න වැලි ටිකක් බිම දාලා වාඩි වෙන්න. ඒ පණ්ඩිතාරාමේ එහෙම කරනවා. එන වේදනාව ගණන් ගන්න නැති වෙනකොට බොරළු ටිකක් ගෙනත් දාලා ඒක උඩ වාඩි වෙනවා. මොකද වේදනාව ඒ තරම්ම සතිය ඇති කරන දෙයක්, සතියට හිත බන්ධන දෙයක්. ඒක නිසා වේදනාව විදිහට ආවනම් ඉතින් හොඳටම ඥාන වලට කිට්ටුයි හිතේ. විපස්සනා ඥාන එන්නේ ඒ වේදනාවට සාපේක්ෂව. ඒ නිසා බරපතල වේදනාවක් ගිවම් කරන්න පුළුවන් වුණොත් බරපතල ඥානයක් ලැබෙනවා. ඒ නිසා තවදුරටත් වේදනාව පැමිණේවා කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ස්වාමීන් වහන්සේ අද ප්‍රශ්නේ පමණයි. මේක හොඳයි. ඉතින් තියෙන විනාඩි 5ක් විතර වගේ මේ කොහොම හරි අද ඉදිරිපත් කළා තියෙන එක දීලා තියෙනවා ගොඩාක් පහුගිය දවස්වල මතක් කරපු කරුණු හිතට ගන්න කරලා තිනවා. මේක අමතක කරන්න එපා. කොයි භාවනා ක්‍රමයක කරුවත් මේක අල්ලලා යනවා. ඒ නිසා දිගට මේක පවත්වාගෙන යාම සඳහා සියලු දෙනාගේ අවධානය යොමු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. යනු අපේ ප්‍රශ්න විචාරතුන් වැඩ පිළිවිස නිමාව මෙතනින් සටහන් කරනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.